සිංහල ප්‍රශ්න ගරු ස්වාමින් වහන්සේ අවසරයි මාගේ චරිතය දෝෂ චරිතයක් ලෙස හඳුනාගෙන ඇත භාවනාවේදීත් දවසේ අන් කාලයේත් ඇතිවෙන සිතුවිලි බොහොමයක් ගැටෙන සිතුවිලිය කය සහ වචනය සංවරය ක්‍රියාත්මක නොවේ මෛත්‍රී භාවනාව දවසට පැය භාගයක් පමණ කරමි සුළු අඩුවීමක් ඇත මේ ද්වේෂ සිතුවිලි දුරු කර ගැනීමට උපදෙසක් පතමි. ත්වන් සරණයි. ද්වේෂයට ද්වේෂ කරන්න එපා. එච්චරයි එකම එකම මූල ධර්මය. ද්වේෂයට ද්වේෂය කරන තාක්කල් ද්වේෂය වැඩ. ඔය World Trade Center එකට ගැහුවට පස්සේ Man and Life Mind and Life Society එකේ තිබ්බා destructive emotions කියලා symposium එකක්. දලයි ලාමා පැත්තයි ඔය Harvard University එකේ කට්ටිය එකතු වෙලා ඊට පස්සේ ඒලිවා six detrimental emotions කියලා ඔය anger කියන එක ලිවිය ටූර්මන් කියන එක නා මම ඒ පොත ගත්ත කියවන්නේ ඒකේ ලියලා තිනවා I will never hate I will never hate hate ever the hating is to the hate is the food for the hatred the buddha mentioned koda bhashaka sutta it is in anguttara nikaya koda bhashaka and they are the buddha is given very very very uh, in a sarcastic way. With the anger, you have to work with the sarcastic, sarcastic way. Don't get uh, worked up with it. Because that is the way it is get fertilized. So there was a king and uh, and in his territory there was a civil upheaval and ultimately it happened the king to go there to calm down that civil war. Ultimately he won the game. On the way back he heard there's a big devil and come and conquer the, the his palace and living on the throne and commanding and demanding everything, everyone got shattered off and frightened and uh, better not to go there. Basically through the main gate. Because uh, things are completely different, so just like a coup. But the king is not worried. He go behind the behind door and find everyone frightened. And that uh, the, the demon is so big, full of power, sitting on the throne. And when whenever the king is appearing, he was or angry, and instead king told, ha, how are you? After long time, I was waiting to see you. Have our people treated you properly? So the, the, the demon get upset. He says, they, were, they are not treating me properly. And he started blackguarding all the people, saying that, you do know who is this? treat maximum, give maximum facilities, come, hug me, have a green tea, sit and down, all the kind of thing. More and more he become love, the loving kindness, that demon becomes shrinking, shrinking, shrinking, shrinking, shrinking. And king keep on making the pet talks, love talks, and ultimately it came down to the size of like a, a uh, Mecca just like a tick. So he took it and threw it away from the window. Because whenever you love the hate, hate shrinks. Whenever you hate hate, it increases. So therefore, don't hate hate. That all the techniques written are hate. Koda Bhashaka, don't treat the hate in that way. Treat it, and uh, of course the hate is expecting kind of a love. You are the only person can do it, do it. And then you can see it is is shrinking. And Ajahn Brahm gave a very nice long talk on this story, but uh, I was not aware that is based on this Tipitaka. And later, with the help of the Kapya, we go in the search engine and we found this uh, Kodabhashaka Sutta. Read it and the, the, the way Buddha is telling and uh, I'll tell you, whole world is dvesha charita. Total. No one is lovable. Everyone. Because the knowledge, present day knowledge is based on hatred. Everyone is chasing behind the knowledge. Every Any person chasing behind the knowledge, promoting hate. If you are contented here and now, you will never search. If you are contented here and now, you will not research. Each and every research indicate you are not happy here and now. You are not happy here and now means you are hating here and now. That is how the knowledge comes. So therefore, knowledge will never lead to peace. Knowledge is always leading to the destruction of the human, destruction of the globe. And it, because it is based on the Michaditti, it's based on Micha Sankappa. Whenever you are happy, whenever you are contented, esana, pariyesana never happen. Then Arya Pariyesana. Only Arya Pariyesana, that means the noble quest. You, you see how happy I am. I am with my body. That's the maximum I can gain. That's Nibbana. As far as I have some other super objectives, that means I hate present. I hate here. I hate now. So therefore, anyone who is chasing behind the knowledge is hate-based. So therefore, hate is the source of energy, source of knowledge. So therefore, don't throw it away, because we should, we must have a certain amount of knowledge. So therefore, hate is the engine, it's the energy, but keep it under control. So don't cut off all the energies, then you will be, no motivation, will be just like vegetables. So have the hate and to a certain extent, but don't love hate don't love knowledge, that means you are facilitating hate or fertilizing hate. So therefore, in order to control, the best thing is, whenever hate happens, just love it. Just be happy with it. Don't try to get rid of. Whenever you try to get rid of, you are fertilizing it, fooling it. So therefore, learn how to love uh, the hate is, uh, the way the, the ambiguity, that is the way, irrational way, that's a radical way, you can control it. Even then I would say, even if you put up with the hatred, that's not the root cause. You have to understand that after calming down it, after uh, controlling it, you have to go to the root. So the early part is, whenever hate happens, just tuck inside just like a turtle. Don't අඳුපුප්පන්න යන්න එපා. And then you can understand. So, Kodabhasaka Sutta, that's a very nice one. So, don't අඳුර ගන්න හදන්න එපා. මම මේ ද්වේෂ චරිතයක් කියලා ලෝකේ ඉන්න හරියක් ඉන්නේ ද්වේෂ චරිතය. ඔය කාගේ ළඟවත් නැහැ ඔය කියන මෛත්‍රියක්. ඒගොල්ලෝ හදන්නේ මොකද්දෝ තමන්ගේ මේ න්‍යාය පත්‍රයක් සම්පූර්ණ කරගන්න. එක එක්කත් නෑ න්‍යායපත්‍යක් නැති. ඒ න්‍යායපත්‍යය සඳහා ඕනේ කැත වැඩක් සාධාරණයි. ඕනේ අසාධාරණයි සාධාරණ. ඕනේ අධාර්මික දෙයක් ධාර්මික කරගන්නවා. අර ක්‍රෝධයට වැටෙනකොට පස්සේ ඒක පේන්නේත් නෑ. ඒ නිසා හැම කෙනා ගාම ක්‍රෝධයේ සම්මාකාරව තියෙනවා. හැම මඩිස්සල බුලත් මඩිස්සල ඒකටම කිල්ලෝටයක් තියෙනවා. හැම කිල්ලෝටෙම හුණු තියෙනවා වගේ. ක්‍රෝධේ නැති කෙනෙක් ලෝකයේ ඇත්තේ නෑ. තියෙන්න පුළුවන් අවුරුදු 6ට අඩු කාලේ. ඊට පස්සේ අකාද අවුරුදු ආය පැනපු ගමන් ආය අතර තේරෙන පටන් ගත්ත වෙලා ඉඳලා ඒක යකා තමයි. ඒ නිසා කාට ඔක්ක කියන්න බෑ මට වැඩි ආරයට වැඩි අඩුයි කියලා. ඒකේ දෙයක් නෑ හැම එකම දත් මිටි කනවා රැට නිදි. ඒකේ දෙයක්. ගාලල්ල. සන්දේ මගේ ප්‍රශ්නයක් ඒ ද්වේෂතරසේ අනිත්‍යය දෙකට වඩා ඉක්මනින් විමුක්තිය ලබනවා කියන කතන්දරයක් ඇත්තක්ද? වෙන්නේ ඉතින් මොකද ඒ ද්වේෂය තියෙන ක්‍රම විතර හොයාගෙන යනවා. ඔය සාමේ මම සාමකාමී කියන මිනිස්සයා හරිම භයානකයි. හොයන්නෙත් නැහැ මොකක්වත් ආන්ත දාන්ත හිටියට මොකද ගෝර විසතිය. වැරදුනාට පස්සේ හුරතල් මොකුත් නැහැ. ඒ සාමාන්‍ය බුරුම ජාතිකයට කියන්නේ හර්මිට් නේෂන් කියලා. ගහගෙන ගන්න මොකුත් නැහැ. හැබැයි තද උනා නේද? මෙච්චර කර කැත්තක් තියනවා ගත්තාම සේරම කපනවා. උසාවියට කියලා නඩුකාරයයි නීතිඥයෝයි ඔක්කොම කැපුවා. ආයෙ එතෙන් එනකන් බොහෝම සාන්තයි. මම දැකලා තියෙනවා කඩේක වැඩ කරන නෝන ගෑණිය මිනිහා ගෑනට තද වෙච්චාම පඩු වල ගහන සේර මිනිහා කරවන පැත්තට බලන්නේ. ඊට මිනිහාට තද වෙලා ගෑණි මිනිහා පඩු වල ගහන ගෑණි කරවන්න නිකන්. ඒ හරිම හරිම ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් වුණත් ඒක පාටිය සම්පූර්ණ යටත් වෙන කිසි ප්‍රශ්න ඉවරයි. හැබැයි දෙගොල්ලම තද වෙන වෙලාවක් එනවා. ආ ඊට පස්සේ ආය කතා කරන්නේ. ඊට පස්සේ මොන ආණ්ඩුවකටවත් රජයක මොකටවත් කරන්න බෑ. ඒ නිසා ද්වේෂ චරිතය ඒ අතින් මේ හරි self critical inquiring මොකද ඒකෙන් inquiry mind එක එන්නේ ඒ නිසා හරි energetic ද්වේෂය නිසා 100%ක්ම නැති කරන්න යන්න එපා තියෙන්න ඕනේ ද්වේෂයේ අනිත් පැත්තමයි ඥානෙ ඥානය ද්වේෂ විදියට වංච කරන්න පුළුවන් ද්වේෂය ඥානෙ විදිහට වංචා කරන්න පුළුවන්. ඒ දෙක වංචනික ධර්ම. ඒ වගේම මෛත්‍රිය රාගෙ විදිහට වංචා කරන්න පුළුවන්. රාගෙමයි මෛත්‍රිය විදිහට වංචා කරන්නේ. එතකොට වැඩේ වෙන්නේ කොහොමද කියලා හොයන්නවත් බෑ. ඒක නිසා මේ දෙක අතර තියෙන වංචනික ස්වරූපය ගත්තොත් ද්වේෂයේ හේවණල්ල තමයි ඥානෙ වෙන්නේ. ඒ නිසා ද්වේෂිතරිතයා මොනවා තිබ්බ කාගෙන ගිහිල්ලා හොයනවා. ඒක නිසා යාට බුදුහාමුදුරන්ත් හම්බෙන්න ඉඩ තියෙනවා. හැබැයි යා පිළිගත්ත දවසේ මට ද්වේෂය තියෙන්නේ කියලා ඒක ද්වේෂය පිළිගත්තට පස්සේ ඔය ණය ඔය කියන තරම් යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ඒක ඔයතර විස නැහැ. ඒක දැනගෙන ප්‍රසිද්ධිය කියා ගන්න ඕනේ මෙහෙම මම මට මෙහෙමයි වෙන්නේ මෙන්න මෙහෙම වෙනකොට මට මේ මේ බොත්තම් තද කරනකොට මට තද වෙනවා. ඉවරයි. ඒක කියන්න ඕනේ ආශ්‍රය කරන අයට මට මේ මේ දේවල් වලට කේන්ති නැහැ. ඒ මොනොත් කරුණා කරලා නේද පුද්ගලිකව ගන්න එපා. ඒ හැටි මගේ කියලා. ගියාට පස්සේ එයා හරිම ලේසි මේ ද්වේෂ චරිතයත් එක්ක ප්‍රෝග්‍රෑම් කරන්න හරි ලේසි. රාග චරිතය එහෙම නැත්නම් මේ මෛත්‍රී චරිතය අල්ලිම අමාරු. ප්ලෑන් කරන්න අමාරු. මොනෝ කරයිද කියන්න බෑ. පිටපැත්තේ පේන තියෙන සාන්ත දාන්ත තීන්ත කූඩෝ වගේ පේන. ඇතුලෙන් සර්පයා. නයා. මම බොඩාක් ඈත් කරලා තියනිනවා. බෑ ඔය කරන්න ගියාම මොකද මේ වෙස් පෙරළ කොහෙද හොයන්න බෑ. ද්වේෂචරිතය වෙස් පෙරල දැන පටන් ගන්න ලොට තද වෙලා ඉන්නේ. හරි ලේසි. රාගචරිතයත් ඒක මොනවක් කරන්න බෑ. ඒක වෙන්නේ මට කෙල්ල යාළු වෙන්නේ නැත්තේ. මම දන්නේ ඒ දවස් හරියට මම උත්සාහ කරා හරි කියලා. ගරු ස්වාමීන් වහන්සේ hina වෙන්න කියලා නෑ ඔය ගරු ගරු ගෞරවය නැතිරෝ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් වාචිකව ඇසීමට අවසර දෙමෙන් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. දැන් අවසර දෙනවා. හැබැයි මේ මේ මේ සාකච්ඡාව නොම ගරින්න එපා. අපි කතා කරන්නේ කමඨාන් සුද්ධ කිරීම මේ සම්බන්ධයෙන් දෙකක් නෙවෙයි කීයක් ඇහුවත් කමන්නේ නැහැ. ආසර් ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීමක් වගේම ප්‍රශ්නකුත් එක්කම ගැට ගැහිලා තියෙන එකක් අහන්න මම පාස් කරේ. දින කීපයකට උඩදී මම පරයන්කේදී ඉන්නකොට ටික වෙලාවක් ගියාට පස්සේ මම ඉහත සඳහන් කරවා වගේ S2 පුංචි රිදිල්ලක් ඇවිල්ලා ඒක ඔළුව දෙහෙර ගිහිල්ලා ඔළුවේ හිස මුදුනට ගිහිල්ලා සෑහෙන වෙලාවක් තිබුණා. ඒ එක දිහා බලාගෙන ඉන්නකොට ටික වෙලාවකින් ඒ වේදනාව මුළු ඇඟටම ආවා. ඇවිල්ලා නිකන් ගල් වෙලා වගේ එහෙමම හිටියා. ඒ ටිකක් වෙලා ඉන්නකොට පැය කාලසටහන ඉවර වුණා. සද්ද ඇහිලා කට්ටිය නැගිටලා ගියත් මට හිතුණා එහෙමම ඉන්න ඕනේ කියලා. ඒක ඉවර වෙනකන් සමතේකටපත් නැකන්. මම එහෙමම හිටියා. ඒ ඉන්නකොට මට දැනුණා සමහර අවස්ථාවල නිකන් විදුලිය කොටනවා වගේ නිකන් ෂොක් එකක් වදිනවා වගේ සමහර තැන්වල එහෙම ඉඳලා ඒ වේදනාව වැඩි වෙලා ගල් ගැහිලා වගේ එහෙමම ඉඳලා ඊළඟ රිට්‍රීට් පැය එනකොටත් මම එහෙමම හිටියා. සාමාන්‍යයෙන් පැය විනාඩි 30 40කට වැඩියවත් මට එකතන එක විදිහකට ඉන්න බැරි මම පැය දෙකමාරක් එක විදිහට මේ විදිහටම මං ගල් වෙලා වගේ හිටියා. ඊළඟ පැයත් ඉවරුනාට පස්සේ තමයි මට නැගිටින්න හිත දුන්නේ. ඒ අර අසහනකාරී අසහනෙක නෙවෙයි ඒ අර නුපුරුදු ගතිය පැය දෙකමාරකට පස්සේ සම්පූර්ණයෙන් දුර වෙලා ගියා. ඊට පස්සේ මම නැගිට්ටා. හැබැයි ඊට පස්සේ මගේ පරියන්කේ සතියට යොදා ගැනීමේදී හුස්ම රැල්ල හෝ නැත්නම් වෙන අරමුණක් හෝ කිසිම දෙයක් මට එක දිගට පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් වුණා. මම අර පුවක්කිට ගලේ ගැහුවා වගේ හැම වෙලාවෙම විසිරලා යන ගතියක් තියෙනවා දිගටම. මම හදිසි වුණෙත් නෑ, මම කනගාටු වුණෙත් නෑ. නමුත් මේ අත්දැකීම ඉදිරිපත් කරන්න ඕන කරලා තිබුණා. ඒක පෑ දෙකමාරක් වගේ කාලයක් එහෙම හිටපු එක සුදුසු නැති දෙයක්ද එහෙම නැත්නම් මේකේ ඒකේ බලපෑමක් තියනවාද කියලා මම දන්නේ කාර්නික උපදේශයක් බලාපොරොත්තු වෙනවා. ඒකට බෑ දෙකමාර සාමාන්‍ය කාලත් එක බලනකොට සතියේට බර කාලයක් කියලා හිතෙන්නේ නැත්නම් සතියේට බාධක කාලයක් කියලා. සතියත් එක්ක හිටපු කාලයක් කියලා එනවා. ඒ නිසා ඕනම භාවනා අත්දැකීම සතියක් තියෙනවා නම් ඕනතර ලකුණු දෙන්න. ඔය සතියට පිට ගිහිල්ලා තරන්තිච්ච හැකයකින් ඔය කතා කරන්නේ. මේ පැය දෙකවන්නේ තුනක් නෙවෙයි 10ක් හරි 24ම හරි කමන්නේ සතිය හිටියනම් අපි ඒ සඳහා දුකක් විඳින්න උනත් කමන්නේ නැහැ. එනිසා අපි ගත කරන වෙලාවේ කයට හිත ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ විස්තර කරන්න හදනවා පොකිට ගලි ගහලා ගියා අරමුණක් නැහැ. නමුත් අරමුණ නැතුනට සතිය තියෙනවද නැද්ද කියලා දෙවෙනි කියන්න හදන කතාවේ සතිය පිළිබඳව මොකද්ද කට උත්තරේ? අද්දුරු ප්‍රත්‍යක්ෂ. සතිය එනවා යනවා වගේ දැනෙනවා. වැඩි වෙලාවක් හිටින්නේ නැහැ. ඒ කියන්නේ වෙනදත් එක බලනකොට සතියේ බර වැඩි ගතියක්ද තියෙන්නේ නැත්නම් සතියෙන් කඩලා අරමුණු කඩලා යන එක නෙමෙයි මම මේ අහන්නේ. තමන්ගේ මේ එලඹ සිටි ගතිය ප්‍රමාදී ගතිය මේකට ඇලර්ට්නස් එක ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්න ගතිය වැඩිවීමක්ද මේකෙන් අඟවන්නේ සාමාන්‍ය තමන්ගේ අගයන් ආඩම්බරයන් වලට බලනකොට නැත්නම් අඩුවීමක් පසුබෑමක් අරියාදුවක් විදිහට පේන්නේ. මං හිතන විදිහට මොකද එක ආරමුණක වැඩි වෙලා ඉන්න බෑ. මං අහන්න ප්‍රශ්න නෙවෙයි ඔය ඔය නොව කරනවා මම යන්නේ ඒක වෙන්නේ නැහැ මගේ දෙකදාකත් වෙන්නේ. ඔයගොල්ලෝ අරමුණු ඇල්ලුවාට ඔයගොල්ලෝ සමාධිය ඇල්ලුවාට ඔයගොල්ලෝ ප්‍රඥාව ඇල්ලුවාට මගේ ජීවිතේ මම මෙතෙක් කල් ගෙනිලා තියෙන්නේ ඔය කොච්චර ಜಾති කතා කරා සතියට සාපේක්ෂව කතා කරන හරිම සිම්පල්. ඒක නිකන් හරියට මෝල් ගහට කිරි ගහට මෝල් ගහන යනවා. සතිය මිට ගියා නේද පුදුමාකාර කොම්ප්ලිකේෂන්ස්. හැබැයි මේ කොම්ප්ලිකේෂන් නිසා තමයි සතිය සරල භාවයේ ආනිසංශ වැටෙන්නේ. සතිය ඍජු භාවයේ ඒ වගේම ඕන වෙලාවක ඒක සැකහැරලා හරියට මඩ වතුර කලයකට ඉගිනියටයක් දැම්මා වගේ ඔක්කොම මඩ බස්ලාගෙන හරියට ඔක්කොම කෝලම් වුණා සතිය තියෙනවනේ. ආන මේක දව දවසෙත් නිවන් දැක්කා වගේ තමයි. අපි එතකම් මේ හැඩ වැඩ බැලුවට මේ සතිය ධ්‍යානෙ මේ බල්ලා කතා කරන්නේ. එතකන් සතිය හූල්ලනවා මේ ආ මේ හාද ඉන්න කවදා මේක තේරෙයිද කියලා. ලොකුසාංශ කියන වචනය මේ සතියට අනදර කරනවා කිය. කෝගෙම කතාවෙන් කරන සතියට අනදර කරනවා. අනදර කරනවා කියන්නේ මොකක්ද? වහිරේ. ආදරේ අනිත් පැත්ත. සතියට ආදරය කරන මනුස්සයා ඔය හැම වචනෙදීම හැමතැනම බලනවා මම පැය දෙකමාරක් හිටියේ ඒකමාර මට සතිය තිබුණා. මට විහිසේ ඔක්කොම කක්කමක් තිබුණා ඒත් මට සතිය තිබුණා. එහෙන් පටන් ගත්ත ඒ සතිය තිබුණා. මුළු ඇඟම ගල් වෙලා ඒ සතිය තිබුණා කියලා හැම තැනම සතියෙන් පොගවන. දෙවෙනි සැර කියන අරමුණ නන්නත් අරබුවක් කිත්ත කරලා ඒ සතිය තිබුණා. මට එපා වෙලා ඒ සතිය තිබුණා. එතකොට මොකාටවත් හෙල්ලෙන්න බෑ. කවදා හරි ඒ කතා විලාසෙ කතා විලාස කියන්නේ නිකම් මේ කටපාඩම් කරලා නෙවෙයි. අන්නේ කල් කල්පනාව පරිකල්පනාව හිතට ගියා නම් අපේ මුළු ජීවිතේම තියෙන ඒ සමාජික ප්‍රශ්නයි. ඇත්තට ප්‍රශ්නයි 80කට එහා. හැම වෙලාවෙම මේ මොකක්වත් මහ ලොකු දෙයක් ගන්න සතිය ඉස්සරහින් තියාගත්තා. ඊට පස්සේ ඒ ඒ ඒ 80ක විතර පටලැවිලි වැල් වටාරම් අඩු වුණාට පස්සේ පේනවා මේ වයිඩ් පාත් එකක් හම්බ වෙනවා විශාල බ්‍රෝඩ්වේ එකක්. පස්සට ගියත් ප්‍රශ්න නැහැ. ඒ ඒ ඒ බ්‍රෝඩ්වේ. අවසර ගියත් දැන් කෝච්චි පාරකට තිබ්බට පස්සේ කෝච්චි පිටිපස්සට ගිය ප්‍රශ්න නැහැ නේ ට්‍රැක් එකේ නෙන්නේ. එනිසා කෝච්චි ඉතරපස්ස කියලා දෙකුත් නැහැ. දෙපැත්ත නැහැ. අර පැත්තෙන් ඩ්‍රයිවර් ඉඳ ගත්තොත් මේ පැත්තේ ඉස්සරහා මේ පැත්තෙන් ඩ්‍රයිවර් ඉඳ ගත්තොත් මේ පැත්තේ ඉස්සරහා. ඔය ට්‍රෑම් කාර් එකේ නෑ එමයනේ. මම දැක්ක මේ යන ට්‍රෑම් කාර් එකේ පෙට්ටි දෙක තියෙන මේ පැත්තේ ඉඳ ගත්ත මේ ඉස්සරහට යනවා මේ පැත්තේ නැත්නම් මේ පැත්තට. කිසි කෙනෙක් කියන්නේ මේ ඩ්‍රයිවර් නෑ මේ පැත්තට යන්න බෑ හරි මේව කතාවන්නේ. කොච්චර අමාරුද කියලා ගන්න මේ සරල බොහොම ඍජු උප්පත්තියෙන් අපිට හම්බෙච්ච මේ සතිය ඉස්සරහින් තියාගන්නව වෙනුවට අපි කීයක් ಜಾති මේකේ මේ අවුල්භාවයේ පටලවන්න හදනවද අනදර කරනවද ඒ වුණාට සතිය කොච්චර අනාත්මද කියනවනම් ඒ කිසිම දෙයකට අපිට දඬුවම් කරන්න හරියට පාට වැටිච්ච ගමන් ඒ ඇවිල්ලා සේවය ඉෂ්ට කරලා දෙනවා. සත්‍ය කදාකත් අපි මෙතෙක් කල මට ඔබලා නොසලකුවා මෙතෙක් කල බාරයට සලකුවා එහෙම ගතියක් නැහැ. යා හරිම අනාත්ම පුද්ගලෙක් කොයි වෙලාවකරි යාට දුන්නොත් මෙන්න මුල් තැන ඔයා ගන්න කියලා ඊට පස්සේ මොකද නම් ඔක්කොම ප්‍රශ්න විසඳිලා පළවෙනි පිටු දෙක කියවන්න power of mindfulness ඥානකොණික හඳුරේ තරම් ලස්සනට කියන මම මේ ළඟදීත් ඒක ආයශරයක් ඔය සතිපාසල් නිසා හැම ඉස්කෝලේකටම බෙදලා දුන්න පොත් පොත් පොත් 1000ක් අච්චු ගස්සවලා ආයශරයක් මම කියෙව්වා කියනකොට මට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේ ජර්මන් වෙච්ච නිසා තියෙන ලාභේ. බෞද්ධ වුණා නම් කද්දාකත් ඔක කියන්නේ. බෞද්ධය කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරු දකින්න ඕන කියයි, සද්ධාව කරපන් කියයි, අම්මර දාත්තර සලකපන් කියයි, යුතුයකම් ඉෂ්ට කරපන් කියයි. කවදාකවත් අති ගැන කතා කරන්නේ. ආයසරක් කියුම් පොත. එතකොට හරි. සන්නාස එතකොට දැන් අපිට මේ මේක වරදක්ම තමයි. නමුත් මේ සතිය නැහැයි කියන يعني කර්මොනක වැඩි වෙලා ඉන්න බැරි ගතිය ඒක සතිය ඒක සමාධිය ගතියක්. සතියනේ කර්මොනක ඉන්න බැරි බව දන්නවා. කවුරු කියපේ ගන්න නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂනේ. මට ඉන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඒ වෙලාව ඉන්න පුළුවන් බව දන්න. ඒ වෙලාව ඉන්න බෑ. ඉන්න බව දන්න. ඉතින් මේ දැනීමක් කවදා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂයෙන් දැනීමක් නම් ඒ කියන්නේ අපේ නිසන්වනේ මෙහෙම කතාවක් තියෙනවා. ඔය ධම්මනිසන්ති ආමසෝ හරිම අමතර જાති මිනිස්සෙක්. රෙජිමෙන්ටේෂන් තමයි කරන්නේ. ඉතින් කැපකාරයෙකුට කියනවා මේ ලියුම ගිහිල්ලා අර මේ ආමඳුරණ දීලා පණිඩක් කරගෙන එන්නේ කියලා. ඒ කිව්ව ලියුම දීලා ගෙදර යනවා. ධම්මසෙන් අවුරු අර ගේට්ටු දොර බාහිරට අරගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා මේ අය ඉතින් ගිහිල්ලා ඔය බුදියානේ ඉඳලා වවෙන්ද උදේ එනකොට නෑනේ ඉතින් ඔබ පණිඩක දුන්න මල් දුන්න ලියුම් දුන්න හරි මොකද යාමර යාමර බෑ කිව්වා යකෝ බෑ කියපේක උත්තරයක් නෙයි ඒක මට කියන්න තියෙන ඔබ කැප ඔබ පණිවිඩ කාර්යන්නේ ඔබට වැඩක් නෑ බෑ කිව්වයි නෑ කිව්වයි කියලා බෑ කිව්වත් නෑ කිව්වත් උත්තරයක් ඒක කවදාකවත් ෆීඩ්බැක් එකක් අපේ සිංහලයා ගාව කවදාකවත් නැහැ නේද? හොඳ නැත්තම් ගිහිල්ලා කියන්නේ මේක හොඳ නැහැ. ඒ ෆීඩ්බැක් එක දෙනකොට ඒ මනස ඒකෙන් හැදෙනවා. අපි ඒ දන්නේ නරක නම් ගිහිල්ලා කියන්න හොඳ නැහැ. හොඳ නම් විතරක් ගිහිල්ලා කේස් එකක් දීලා හග් කරලා අනේ සාදිෂෝක් හොඳයි කියලා එනවා. වැද්දගත්ම දේ තමයි ඒක හරි ගියේ නැති වෙලාවේ හරි ගියේ නැති වංශයට ගිහිල්ලා කියන්න පුංචි එටිකට්ස් තිබිලා බෑ. පුංචි මෛත්‍රියක් තිබිලා බෑ. පුංචි හැදියාවක් තිබිලා ගිහිල්ලා කියන්නේ මම මේ පණිවිඩයක් කියන්න ආවේ කමක් නැද්ද මේ මාර වැඩේ කරා. වගේ මට වැරක් උනේ නැහැ. කොච්චර වටනද මේ මාසේ හැදෙනවනම් හැදෙන්නේ දාට විතරයි. අපි මේ වැරක් උනේ නැති දවසට කවදාකවත් ෆීඩ්බැක් එකක් දෙන්නේ. මම නිසන් වනේ බැරි දන පොතක් දැම්මා. කාට හරි මොනවද අවශ්‍ය නම් කුටියකට හෝ අවශ්‍ය දේ මේ පොත තියෙනවා. මගේ මූණ ගැතනම් ඉන්න එපා උදේ ඇවිල්ලා මට කියන්න එපා මට තරහ යනවා පොතේ ලියන්න. ඒ පොතේ ඉල බර වෙනම ආරච්චල කෙනෙක්පත් කරා ඒ පොතේ තියෙනව කාට හරි කියලා කරලා දෙන්න. කිරුවට පස්සේ කවදාකවත් එක්කෙනෙක්වත් ඇවිල්ලා ලියන්නේ නැහැ පොතේ වැඩි හරි කියලා. ඒගොල්ලෝ හිතන්නේ ඒක යුතුයකමයි ඒක වෙන්න ඕන දෙයක් කියලා හිතන්නේ. අම්මට අපටවත් බැරි දෙයක් මේ වෙන්නේ. ඒ නිසා මොනවා හරි ඉල්ලුවා ලැබුණා නේ ලැබුණා කියන්නේ. නෑනේ නෑ කියන්නේ. අපි හිතනවා නෑ කියන එක මේ සිංහලකමට හරි නෑ එටිකට්ස් වලට වහදි නෑ කියලා නිසා භාවනාව හරියන්නේ මට සතිය නෑ කියලා සතියේටම තේරෙන දවසේ තමයි. ඒකට ඒකට කියනවා සති බලය කියලා. කියන්නේ සතියේ වර්ගේ. සාමාන්‍ය සතිය නෙවෙයි සතියේ වර්ගය කියලා කියන්නේ. x අපේ අපේ සිංහලකම දෙක හරිම අමාරුයි ඒක කියලා දෙන්න මොකද අපි හැම වෙලාවෙම මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතියක් තියෙනවා. සතිය අතින් බලනකොට ප්‍රතිඵලය තමයි දුක්ඛ සත්‍යය. දුක වැඩියෙන් වැටුණා නම් සත්‍ය හොඳට වැඩ කරලා. වැරදුනා නම් වැරදුනා නම් දුක නම් ඇවිල්ලා තියෙන්නේ ඒ බොහොම සතුටින් ප්‍රකාශ කරන්න බලන්න. කෙරුවා වැඩේ කෙලවුණා. කෙලවුණා. ඉතින් ඒකට හරිය කනගාටුයි මේ ඌවා කියන්න හොඳ නැහැ උදේ පාන්දර කියන්න හොඳ නැහැ. උදේ පාන්දර නෙවෙයි වෙච්ච දේ එච්චර නෑ කෙලවුණා කෙලවුණා තමයි. අමාරුයි. අමාරුයි. ඒක තේරුම් ගත්තට පස්සේ මිනිසුන්ට තේරෙනවා අපිට වයර් මාරු වෙලා වගේ. කියලා මොකද හොඳ වුණත් කියනවා නරකුණත් කියනවා. ඉතින් ගොඩක් කියන්නේ නරක තමයි. ඉතින් මේයි මේ වැඩේ හරියන්නේ නැහැ. එච්චර. ඒක මේ මනුස්ස පහත් කරන්නවක්වත් සමාජයට වෛර කරන්නවක්වත් නෙවෙයි. ඒක ෆීඩ්බැක් එක. ඒ ඒ ෆීඩ්බැක් එක තමයි සම්පජාඤ්ඤය කියන්නේ. සම්පජාඤ්ඤය කියන්නේ වැරදුනා වැරදිව දානවා. ඒක ප්‍රකාශ කරන්නේ මූණ අට කරන අරියාදුවට නෙවෙයි. හරි ගිනේ ඉතින් ඔක මොකක්ද ආයේ ප්‍රශ්නේ. ඊට පස්සේ අපි යනකොට දෙවෙනි සැරේ ඒකට යනකොට යන්නේ අර තරම් ප්‍රීමෙඩිටේටඩ් අයිඩියාස් වලින් නෙවෙයි ප්‍රී කන්ඩිෂන් නෙවෙයි හරියන්නත් පුළුවන් වැරදෙන්නත් පුළුවන් වැරදුනට වැරදුනයි කියලා කියන එක හරි ගියාම හරියනවා කියන උත්තරයට වඩා හොඳයි කියන එක තමයි මම කමඨාන් සුද්ධ කරවට කියලා දෙන්නේ. හරි ගියාම හරි ගියාම හරි ගිය බව දන්න සතියට වඩා වැරදුනා වැරදුන බව දන්න සතිය උත්කෘෂ්ටයි. සෙල්ලක්කාරයි රැඩිකල් ඒක අගය කරන ගමන් leaps and bounds යනවා අපේ මානසිකත්වයේ සීමා මරියදාවල් මොකුත් නැහැ ඕන දෙයකට ලෑස්ති වෙනවා එතකොට අර සමාජයේ මංගල කරුණු විතරක් ගැන කතා කරන මිනිස්සු කියයි මේ මනසත් තනන නොතන දන්නේ හොඳ නැතිවත් කියනවා කිය. අපි මේ නිසා අයින් කළා දාන අපි ආශ්‍රය කරන යෝගාවචර විතරක්. කියලාගෙන මේක හරි මේක හරි නැහැ. Yeah, ready to the next moment. ඇතනම් ස්වාමීන් වහන්සේ ඒ කතාව මේ මම ඉගෙන ගත්තේ මේ සුදු ජාතිකයන්ගෙන් මේ මිනිස්සු හරියට මේ වැරද්ද තමන්ගෙන් වෙච්ච වැරද්ද ගැන හරියට කියලා මේ මේ සිනහා උපදවනවා. මේ මිනිස්සු හරි ආසයි මේ වැරද්ද තමන්ගෙන් මේ වැරද්ද වුණා කියලා කියන්නේ. දවසක් මම වැඩ කරන තැන මිනිස්සෙක් මේ කිව්වා මේ හැමදාම උදේ පාන්දර එන්නේ හතරට හතරමාට විතර නැගිටලා හයට වැටෙන්න ඕනේ. ඉතින් මේ මනුස්සයා දවසක් ඇවිල්ලා මේ මොනවද ලොකු අපහසුතාවකටපත් වෙනවා කියලා කකුල මෙහෙම මෙහෙම කරා. නැල්ල මුකුත් දැනගන්න. ඊට පස්සේ තව ටික වෙලාවකින් ආපහුවලු. ආපහු කකුල මෙහෙම මෙහෙම කරා. බලනකොට මේ පවුලකේ යට පෑන්ටියක් කකුල පස්සෙන් යටින් ඇවිල්ලා. මොකද උදේ පාන්දර නැගිටලා ඇඳ ගන්නකොට හදිසියේ ඇඳගෙන තියෙනවා එතන තිබිච්ච පෑන්ටියකුත් කලිසමත් පැටලලා. ඉතින් ඕක කියලා පෑ ගානක් hina වුණා ඒක එක්කිනාගේ වැරදි කියලා. ඉතින් ඒ ඒ තුල තිබුණේ මිනිසුන්ගේ වෙච්ච වැරදි කියලා ඒක උපහාසයට ලක් කිරීමක්. ඒ ගැන කවුරුත් මේ මේ අපහාසයටපත් උන්නේ නැහැ. අපහසුවටපත් කරෙත් නැහැ. Tamange වැරදි වලින් කිසියම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඉතින් බොහොම ස්තුතියි. ඥානරම ස්වාමීන් වහන්සේ තමන්ගේම චරිත කතාව ලියුවා. මොකද උන්වංශය අපවත් වෙනකොට උන්වංශේ අල්ලන්න බැරි තරම් ඉහළ මට්ටමක හිටියේ. උන්වංශ කිව්වා මගේ චරිත ගැන ලිව්වොත් කිසි කෙනෙක් නරකක් ලියන්නේ නැහැ. මම එහෙම නෙවෙයි පටන් ගත්තේ. මම පටන් ගන්න මයිලව කොච්චර දෝ වැරදි තිබුණා. ලව් අෆෙයර්ස් දෙකක් තිබ්බා. ඒ සංස්කෘතික මොන දිහා බලලා හිතන්න අමාරුයි මේ ලව් අෆෙයර් කතියි කියලා. ඒක නිසා මම චරිත සල්ලකිත චරිතාපදානේ ලියන්නේ මේ මිනිස්සු ලියන්නෙම පචන. ලොක්කෙක් වුණාට පස්සේ ඊටසේ වැරදි ලියනකට කැමති නැහැ. කල්කොදියා පඤ්ඤාසික රහම තමයි ඉස්ලාම ලංකාවේ ස්වාමීන් වහන්සේගේ දෙසාරි අවධානය ලිව්වේ. ඒ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේට මේ හිතගෙන නිින්ද යනවයි කියන එක. ඉඳගෙන ඉන්නකොට නිින්ද යනවයි කියන එක. කියා ගන්න බැරිලු. ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නැතිලු වටාත්ත මෙහෙම තියන බණ කියද්දි පස්සරයක් නිින්ද ගිහිලා තියෙනවලු. බණ යනවලු. ඒ තරම් බණ කියලා කියලා පුරුදු වෙලා ගාන නැගිටට පස්සේ තියෙන කට්ටිය බණ කියනවා. ඒකවලු මතක්යි. මට දේශපාලන වේදිකාවල දේශපාලනච්චෝ පච කියනකොට නිින්ද කියලා තියෙන ගාන මෙච්චර කියලා කියන්න බැරිලු. මම නෝට් පොට්ටක් ගන්න කියලා වැඩක් කර කර ඉන්නවලු. ඒත් නිින්ද යනවලු. ඒකෙන් තමයිලු මට එනර්ජි එක ඉන්නේ පස්සේ මම ෆුල් එනර්ජයිස්ඩ්. කවුද ඕක කියන්නේ මම ගැන දන්නේ කවුද ඕක ගැන ගන්න කියන්නේ? කවුද ඔය චර්චේක ගුණයක් කියලා දන්නේ? ඊට පස්සේ තමයි ලංකාවේ වසංගතයට ගියේ ඔය ස්වයන්ලිඛිත චරිතාපදාන. ලොකු chance පුළුවන් තරම් අවුරුදු වැඩක් නැහැ. 50න් පස්සේ වැඩක් නැහැ වුණාත් රිලිජියස් 50 වෙන්න ඉස්සරලා ඒ කරපු වැරදි ටික පුදුම ආතාවකින් ලියලා තියෙනවා. සයිසෙක් නිව්ටන් පාර්ලිමේන්තුවට ගෙනිච්චාලු. ආසනයක් දීලා. ඒ මනුස්සයා ඉතින් හැම කෙනාම බලනවලු මොනවා හරි කියයි කියලා වාඩි කවදාවත් කතා කරලා නැතිලු. ඒ ගිනස් පොත පෙරලා පෙරලා බලනවා මෙච්චර විද්‍යාඥයෙක් පරයා එක තැනක කතා කරලා වැඩ කරන එකට ඒකළු ජනේලේ අරපන් කියලා ඒක විතල තියෙන ගිනස් පොතේ. අර ජනේලේ අරින්න එච්චරලු. අත්මේ කියවන රටචාන තියෙනවනේ ද පච්ච ඔක්කොම ප්‍රලාප කිසිම ආර්යන වංශයට විතරයි ඇත්ත දේ ඇත්තට කියන්න පුළුවන්. ආර්ය ව්‍යවහාරය කියන්නේ නේව උච්ඡාදේචින අපසාදේති උච්ඡාජනන්ත ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා නේව උච්ඡාදේචින අපසාදේති. බුදුරජාණන් වහන්සේ ඕනම කෙනෙක් ඕන විදිහට උසෝලා කතා කරන්නේ. ඕන කෙනෙක් පහත් කළා කතා කරනවත් කවදාව සර්වඥාන්සේ ඇති දේ මිස උසස් කළා කතා කරන්නේ නැහැ පහත් කළා කතා කරන්නේ නැහැ. අපි එහෙම කතා කරොත් කිසිම දෙයක් ප්‍රසිද්ධියටපත් වෙන්නේ නැහැ. මොකද මිනිස්සුන්ට ඕනේ සෝබනේ. සින්දු කියන්නේ සෝබනයක්. රචනා කියන්නේ සෝබනයක්. කතා කරනවා කියන්නේ සෝබනයක්. ඇතිදේ කියනවා කියන්නේ කමඨාන් සුද්ධ කරනවා. ඉතින් ඒකට කට්ටියට දත් ගලවන්න එනවා වගේ දත් පොලිමේ ඉන්නා වගේ තමයි කමඨාන් සුද්ධ කරන්න එනකොට දත ගැලවෙනවා දන්නවා ෂුවර්. එදාට ඉන්නේ කමඨාන් සුද්ධ කරන්න එන්නේ නැහැ. ඒ ගෲප් එකේ එනවා කට්ටිය. අනුන්ගේ පානේ පාන එළිය බලන්න පුළුවන්. පණ්ඩිත ස්වාමීන්ගේ කමට අංශුද්ධ කරන්න යනකොට ඒ ස්වාමීන් කියනවා දත් ගලවන පොලිමේ ඉන්නා වගේ තමයි මොකද ගිය ගමන් කෙලිම ග්‍රස් ගාලාලනවා දතර දිය. ඊර්ති වට්ටගෙන යනවා. බුදුජානනාථ ඉස්සරහට ගියාට පස්සේ කාටවත් මේ නලවන්න පිනවන්න බෑ. මොකද ඇති ඇති හැටි. ඒක නිසා සතියට හිත ගියා නම් බුදුන් එක තමයි. ධර්මයේ 84000ක් ධර්මස්කන්ධයේම ওই එක වචන ඇතුලේ තියෙනවා කියලා හිතා ගන්නවා. ඒක අමාරුයි ඒක ඇත්ත හේතුව මොකද අපි මේ වැරදි පච කියන ලෝකයක් එක්ක ඉඳලා ඉඳලා ඉඳලා කටේ තොලේ ගෑවෙනව මතකයක් නැහැ පච කියන. ඒක හරියට අමාරුයි. ඉතින් හොඳම දේ කතා නොකර ඉන්නේ. හිතන්න කතා කරුවොත් පචයක්. කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ ඇති හැටි කියන්නේ. ඒ නිසා කතා නොකර ඉන්නකොට ඒකට ගාන්ධිතුමා කියලා තියෙනවා මම උපදින වැදගත් පවුලක අපේ ගෙදරට හැම කෙනාම මම පුංචි කාලේ දේශපාලනය කරනවා. මම ඉතින් මම හරිම ලැජ්ජකාරයෙක්. මම පස්සට ගියේ නෑ. ගියේ කවදාකවත් මම ඉස්සලා සාලෙට යන්නේ දොර දොරට මෙහා පැත්තේ ඉඳලා අහගෙන ඉන්නලු මෙච්චර වැදගත් මිනිස්සු කියන පච ප්‍රමාණය. අවුරුදු 18 වෙනකන් ඇහුවලු එන්නේ ඔක්කොම රාජ්‍ය නායකයෝ. ඔක්කොමලා එන්නේ අර දෙපාර්තමේ මේ දෙපාර්තමේ ලොක්ක තාත්තා හම්බෙලා කතා කරනවා පච්චමලු කෙලිනේ සහිතාගත්තලු මෙච්චර වැදගත් පවුලක මං ඉපදිලා වැදගත් මිනිස්සු එන්නේ බොහොම අමාරුවෙන් අපොයින්ට්මන්ට් එකක් කරන කොච්චර තමන්ගේ පිට කතා ගැනීම කරනවද ඊට පස්සේ හිතාගත්තලු මම ඊට පස්සේ කතා කරනවා කතා කරන්න වුණොත් මම අතිශෝක්තියට යන්නේ මම කියන්න ඕන දේ කියන්නේ. ලෝකේ පළවෙනිම දේශකෙක් වඩපත් වෙනවා. අන්තිම කතාවට ලැජ්ජා එහෙම නැත්නම් සබකෝලේ සහිත මිනිස්සෙක් කියලා ගාන්ධිගේ ස්වල්ලිකිත චරිතාපදානේ තියෙනවා. ඒ නිසා හොඳට බලන්න තමයි මේ භාවනා කරනට අඩුපාඩු කෙලියට එනවා. ඒ අඩුපාඩු ටික අල්ලගත්තා නම් සතිය ආධාරයෙන් හෝ කල්යාණ මිත්‍යාග ආධාරයෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ තියෙන අහිංසකකම උදව් කරලා මැරෙන්න ඉස්සෙල්ලා ඒක දැකීම පමණමයි කෙලස් කපන්න කරන්න ඕන දේ. එනිසා පළවෙනි සිටින් එකද හොඳ දෙවෙනි සිටින් එකද? ඒත් බය ඒත් බයලා කතා කර මොනවා කියයිද කියලා ඉස්සා ඉස්සා ඉස්සහත නැති නිසා ඒ නිසා වැරදුනා නම් වැඩේ හරියන්නේ මට කියත හැකි එච්චරයි කාට හරි භාවනා වැරදුනායි කියලා කියනවනම් එහෙනම් ඉතින් මට දන්නවා වැඩේ හරි කවුරු හරි කියවන හරි ගියයි කියලා එන ඉතින් ගොඩ ගන්න බැරි කක්කාව. කද්දාවත් හරි ගිය කෙනෙකුට හරි ගිය බව තේරෙන්නේ නැහැ. වරදින කොටයි හරියයි නමුත් ඒගොල්ලෝ ඒක ඇප්‍රීෂিয়েට් කරන්න දන්නේ. ඒක ලැජ්ජ කරනවා නොකිය නිකන් ඉන්නවා. එතකොට කොමියුනිකේට් වෙන්නේ. ඒ නිසා වෙච්ච දේ වෙච්ච හැටියට කියන්නේ. බොහොම ස්තුතියි. හම්නේ තව ප්‍රශ්නයක් තියෙනවා. අවසර මේ අපි පරියංකේ ඉන්නකොට අපි සාමාන්‍යයෙන් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා නම් හුස්ම රැල්ලේ අලගේ තැන් මුලගේ තැන් හැම එකක්ම අපි බැලීම තමයි අපිට උපදෙස් ලැබිලා තියෙන විදිහම වගේම අපි කරන දේ. ඒ වගේ මේ සක්මන් භාවනාවේදී අපි ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා වගේම කකුල තියලා ඒ කකුල ඉස්සිලා අනික් කකුල ගන්නකොට කොහොමද වෙන්නේ ඒ කකුල පොළොවට පොළොවට උඩ තියන්න ඉස්සලා ඇඟිලි ඈත් වෙලා යට මසල්ස් ඔක්කොම බුරුල් වෙලා හිමීට අර කුරුල්ලෙක් ගිහිල්ලා තැනකට වහනවා වගේ තත්වයකටපත් වෙලා විලුඹ තියලා ඊට පස්සේ විලුඹෙන් ඉස්සරහා මසල්ස් පොළොවට වදිනවා වැදිලා ඒ හරිය තද වෙලා ආයෙත් මාපටංගිල්ලට යනකල් තදවීමෙන් තමයි ඉතුරු කකුල උඩට ගන්නෙ. ඒ එකම අනෙක් කකුල එතන එන්න ලෑස්ති. ඒ වගේ හැම ඉරියව්වක්ම එකිනෙකට බලන එක සුදුසු ක්‍රියාවක්ද එහෙම නැත්නම් නිකම් වම දකුණ කියලා විතරක් මතක තියාගෙන ඒ දැනුමින් යන එකද හොඳ කියන එකයි මගේ ප්‍රශ්නේ. ඒ වගේම මම අත්දැකීමෙන් දැක්කේ අර එකිනෙකට සම්බන්ධ හැම ඉරියව්වක්ම දිහා බලාගෙන ඉන්නකොට හිත ඒ කෙරෙහිම හඳව ගැනීම හැකියාවක් තියෙනවා. එහෙම නැතුව වම දකුණ කියලා යනවා නම් සමහරලාට හිත විසිරලා යන වෙන වෙන දේවල් වලට. අර වගේ හැම එකක්ම දශමෙන් දශම බලාගෙන ඉන්නකොට හොඳට ඒ කෙරෙහිම සිත ඇලීමක් පවතිනවා. ඉතින් මේක මේ හරිද වැරදිද ස්වාමීන් වහන්සේගෙන් මේකට මෙහෙම නිදර්ශනයක් තමයි පණ්ඩි ස්වාමීන් වහන්සේ. අපි කවුරු හරි වැදගත් කෙනෙක් වෙන්න පුළුවන් වීදියේදී හම්බෙච්ච ගමන් ඒ මනස දැකපු බවට ලකුණු ගන්න කෙලිම මූණ බලන එක. මූණ මුණ ගැහුණයි කියලා අපි කියන්නේ ඒකට. ඊට පහුවෙන්දත් හම්බුනොත් එයා එයාමද මේක නැත්නම් ඒ ප්‍රීෆිකේෂන් එකේ ඒ දීපු සංඥාව නැවත දෙන්න හදනකොට අපි ඊට වැඩි එක ලකුණක් මොකක් හරි අරගන්නවා. උස කෙනෙක්, උස කටු කළු කෙනෙක්, ආදි වශයෙන් ඊට පස්සේ බලාන බලාන යන්න යන්න අපි නැවත නැවත හම් වෙනවා නම් මූණෙන් පටන් අරගෙන ඒකෙන් ගන්නවා මේ ෆයිල් එක ඕපන් කරන එකෙන් ඊට පස්සේ ෆයිල් එකට හැමදාම අලුතෙන් එකක් එකතු වෙනවා එන්නේ එන්නේ අපි අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන අලගිය මොලගිය ඔක්කොම හොයනවා. පළවෙනි දවසේ ඔක්කොම හොයන්න යන්න එපා. හොයන්න බෑ. පළවෙනි දවසේ මොන විතරයි බලන්න. මොන බලලා නැවත නැවත එනකොට ඒකට කෑලි එකතු වෙන එක තමයි පරිණාමය කියන්නේ. ඒක තමයි විපරිණාමය කියන්නේ. ඒක තමයි රූපාන්තරණය කියන්නේ. ඒ නිසා මේකට තියරි හදන්න යන්න එපා. මේක අපේට choice එකක් නැහැ. ඉස්ලාම්තද කොහොම හරි මොකකින් හරි අපි සංඥා කරනවා. ජීවෙන්දාදී මේ සංඥාව වමාරලා ඒ සංඥාට තව කෑල්ලක් දානවා. ඒ දිගට දිගට දිගට දිගට වැඩනවා. ඉතින් ඒක වැඩෙනවක හැමදාම ඒකාකාරව වැඩෙනවද නැද්ද කියන එකේ අපිට කිසිම choice එකක් නැහැ. හැබැයි නැවත නැවත හමු වෙනකොට වැඩි වැඩියෙන් තොරතුරු ලැබෙනවා කියන norm එක න්‍යායපත්‍රයේ බුදුදහම අපිට දීලා තියෙනවා. ඕනම දෙයක් නැවත නැවත බලන්න අහන්න එපා මේක හරිද වැරදිද කියලා. ආයසරයක් බලන බලනකොට තොරතුරු ලැබෙනකොට කියන්නේ first class first hand experience අත්දැකීම වෙනකොට Tamandම තේින්න හොඳ වැරදි. කවුරු මොනවා කිව්වත් හරියන්නේ. ඒ తాවකාලිකයි කාගේ හරි ඔපිනියන් එක. හොඳම වේ අනුපස්සන. හොඳම දේ විපස්සන. එකම දේ නැවත නැවත බලන බලනකොට බලනකොට අර මුලින් ගත්ත ෆයිල් එක ඕපන් කළා තමයි ඊට පස්සේ තොරතුරු එන්නේ. ඒක කෝඩින් ඇන්ඩ් ඩිකෝඩින් සිස්ටම් එකක් බ්‍රේන් එකේ තියෙන්නේ. අපි ළඟට සංඥාවක් ගිය ගමන් එයා බලනවා පරණ පුරුදු ෆයිල් එක තියෙනවා කියලා. ෆයිල් එක නැහනේ මොලේ full upset. unknown area fearful uncertainty එයා යහට වහලා දාලා කියනවා වහම මේ ඔයා ගන්නප ගන්නප ගන්නප ගන්නප දන්න කෙනෙක් කාට යන්නේ. ඉතින් නිවන තියෙන දන්නේ නැති තැනක නම් අපි කවදාවත් දැනුම තුල නිවන නැහැ. බුදුරජාණන් කියන අලුත් ෆයිල් එකක් ආවනම් දන්නේ නැති කෙනෙක් ගැන විසිකරන්න එපා. ඒ දන්නේ නැති ෆයිල් එකක් කියලා හරි තියාගන්න. එතකොට හිත වැඩෙන්නේ. හිත පරිණාමයටපත් වෙන්නේ. නමුත් මිනිස්සයා නැත්නම් නිත්‍ය සංඥාව ඉන්න එකන කිසිම වෙලාවක නూరుන පුරුදු කිසි දෙයකට ඉඩ දෙන්නේ. අර දන්න එකේම කොටු වෙනවා ඒකට කියනවා බ්ලිnkers කියලා. අස්වැයලවනකොට දාන ආවරණ දෙක වගේ වටපිට බලන්නේ. ඒක දිගේම යන්නේ ස්ටීරියෝටයිප්. ඒ මානසික වර්ධනයක් වෙන්නේ ස්පෙෂලායිස් වෙන්න පුළුවන්. ඒ සබ්ජෙක්ට් එකේ ස්පෙෂලායිස් වෙන්න පුළුවන් නමුත් අර වැරයිටිල් එක නැති වෙනවා. ඒ නිසා අලුතෙන් තොරතුරු වලට ලැබෙන්න ඉස්සෙල්ලා මේ වර්ණ පරණ ෆයිල් එක කරන ඩිකෝඩ් කරන්න ඕනේ. ඒ ඩිකෝඩින් සිස්ටම් එකේදී නියුරෝට්‍රාන්ස්මිටර් කිමිකල්ස් වලින් තමයි ඒක යන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් නෙවෙයි. ඒ කිමිකල් එක මේ නියුරෝන් එකේ ඉඳලා අර නියුරෝන් එකට මාරු කරනකොට ලෙඩ වෙච්ච කට්ටියගේ කිමිකල් එක අප්සෙට් ගිහිල්ලා මෙයා කියන එක නෙමෙයි මෙයා අහන්නේ. රිලේ රේස් එකේදී බැටන් එක මාරු වෙනවා. මොනවද දැක්කත් අද වෙනවා. මොනවද දැක්කත් ආසයි දෙනවා. එතකොට නියුරෝට්‍රාන්ස්මිටර් කිමිකල් එක අප්සෙට් ගිහිල්ලා ඉතින් ඒ නිසා දකින්න දේ මොකද්ද ඉම්ප්‍රෙෂන් එක වෙන එක. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ මේ එකම දේ නැවත නැවත බලනකොට ඇත්තටම ඉම්ප්‍රෙෂන් එකත් විපරිණාමයක් වෙනවා. බලන රූපෙත් විපරිණාමයක් වෙනවා. ආකාරෙත් විපරිණාමයක් වෙනවා. අනේ විපරිණාමයට ඉඩ තියාන යනවනම් ඔය ප්‍රශ්නට කියන දේ පටන් ගන්නකොට කොතනින් හරි පටන් ගන්නවා එන්නේ ඉන්න හැප්පෙනවා. තොරතුරු වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඉඳ ගන්න ඉස්සලා ඉස්සලා අඩු ගන්න වම දකුණ කියලා හරි පටන් ගන්න. පටන් ගන්න කරනකොට කරනකොට වමේ මුල මැදාග වම කරනකොට දකුණ කොහොමද? වම දකුණ බලනකොට පොළව කොහොමද බලපාන්නේ කියලා හැම එකම ඒකේ මුත්‍රාචාන්නාසේ පාවිච්චි කරන වචනේ ඒකේ ප්‍රතිපක්ෂය අරගන්නවා. ප්‍රතිභාග දෙය අරගන්නවා. මම බලනකොට දකුණ කොහොමද? මම මෙලෙක් වෙනවා පොළව කොහොමද? ඒ ප්‍රතිභාගයේදී තීම වෙනවා. ඒකට ෆැසිලිටේට් කරනවා මිසක් අයකට අනුග්‍රහ කරනවා මිසක් වවන්න බෑ. වැවෙන එක නතර කරන්න යන්නත් එපා. එතකොට මේ බඩේ ලියන්න හදනකොට පොරොප්පයක් ගහුවා වගේ. හරි අමාරුයි. නණ්ඩනෝඩ යන්න දෙන එකයි තියෙන්නේ. ඒකට අපස්මාර ලෙඩ කියලා කියන්නේ. ඒ එන එක ලක්කන්න එපා. වමනේන කොටත් කටවලා ඇගිලින් දැන්න එපා. හරි අමාරුයි. කොහොම දාන්න. එක දවසකින්ම නෙමෙයි ඒක වැටුනේ දින කීපයකදී. එන්න එන්න ඒ ඔය ඒ සක්වනේම නිවන් දකින්න පුළුවන්. සක්වනේම ආනන්තරිය අකුසල කර්මයක් කරගන්නත් පුළුවන්. ඔය හැම දෙයකම නිවන තියෙනවා දක්මනේ නෑ පරියන්කේ තියෙනවා ආනපනේ නෑ පිම්බි මැකෙන ඔය ඔක්කොම භවනා නොකරන අයගේ බයිලා කතා හැම දෙයකම නිවන තියෙනවා බුදුජානක කිව්වේ මේ මේ සාතබ්බම්බයක් පමණෝ ශරීරේ සවිඥානික මනස සහිත මේ කයේ මුළු ලෝකෙම තියෙනවා මේ කය දන්නවනම් ලෝකෙම දන්න මේ කයට වෛර කරන්න ඉතින් අපිට මේ ලෝකෙට මයික්‍රොස්කෝප් ටෙලස්කෝප් දාන්න වෙලා තියෙන්නේ. මේක දිහා බලන පොඩ්ඩක් කියලා ඔක්කොම තියෙන්නේ. මේකත් ලෝකයක් ධර්මානිස් කියලා කියන්නේ ඉතින්. අපි මේ මේ සක්මන් යමුනේ. ඒක විනාඩි 50ක් තියෙන අපිට සක්මන් භාවනාවට එන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.